ආකල්ප සම්පත්තියයි කියන්නේ කොමක් නිසාද එහෙමනම් ඊට ප්‍රතිවිරුද්ධ වූ ආකල්ප විපත්තියකුත් තියෙනවා ආකල්පයයි කියලා කියන්නේ යමක් පිළිබඳව අපේ මනසේ කාලයක් මුළුල්ලේ තහවුරු වෙන අදහසට කියනවා ආකල්පයයි කියලා. එහි මුල් අවස්ථාව තමයි සංකල්පයයි කියලා කියන්නේ. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප, ඊළඟට කුසලයේ පැත්තෙන් ගත්තහම නෛෂ්ක්‍රම්‍ය සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප මේ බඳු සංකල්පයන් අපේ මනස තුල ගොඩනැගෙනවා. යහපත් පැත්තට හෝ අයහපත් පැත්තට සංකල්පයයි කියලා කියන්නේ යමක් පිළිබඳව අපේ මනසේ ඇතිවෙන මූලික අදහස. ඒ අදහස නැවත නැවත ඇතිවීම තුළින් දීර්ඝ කාලයක් ඇතිවීම තුළින් එක හා සමාන අදහසක් මනසෙහි තහවුරු වුණහම අන්න ඒ බඳු සංකල්පයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ලෝකය කාමුක වශයෙන් ආස්වාදනය කිරීම නැවත නැවත සිදු වෙනකොට කාම වශයෙන්ම ලෝකයේ භුක්ති විඳින්නට පටන් ගන්නකොට ඒ කාම සංකල්පය දිගු කලක් මුළුල්ලෙහි මනසෙහි තහවුරු වෙනකොට ඒ කාමයෙන් ලෝකය ආස්වාදනය කරන්නා වූ යම්කිසි ආකල්පයක් ඒ තනත්තා තුල තහවුරු වෙන්නට පටන් ගන්නවා ව්‍යාපාද සංකල්පේ නැවත නැවත ඇති වෙනකොට බහුල කොට ඇති වෙනකොට කාලාන්තරයක් ඒ තහවුරු වෙනකොට ඒ පුද්ගලයාගේ ස්වභාවය බවට පත් වෙනවා ලෝකය පිළිබඳව කල්පනා කරන්නේම ගැටීමෙන් විරසක බවින් යුක්තව. එතකොට ලෝකය පිළිබඳව ඔහුගේ ආකල්පය බොහොම කිලිටිව් එකක් බවට පත් මෙන්න මේ විදිහට අපි යමක් පිළිබඳව මූලික වශයෙන් ඇති කරගන්නා අදහස මූලික සංකල්පයයි ඒ සංකල්පය කාලාන්තරයක් තිස්සේ අපේ මනස තුර තහවුරු වෙනකොට ඒක එක්තරා ආකල්පයක් බවට පත් වෙනවා මේ ආකල්පය තවදුරටත් ජීවිතයත් එක්කලා බද්ධ වෙනකොට ඒක ඒතනත්තාගේ චරිතයයි කියලත් ඇතැම් අවස්ථාවක හඳුනා ගන්නට පුළුවන් බුදුදහමෙහි භාවනා කරන්නට කමටහන් ගනිද්දි කියනවා චරිතයට අනුකූල වූ කර්මස්ථානයක් අරගෙන පුහුණු කරන්න. රාග චරිත, ද්වේෂ චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත, සද්ධා චරිත මේ විදිහේ චරිත හයක් දහමෙහි දැක්වෙනවා. එතකොට මේ චරිතයයි කියලා කියන්නේ දීර්ඝ කාලයක් සසරේ මනසින් ඇබ්බැහි වෙච්ච පුරුදු පුහුණු වෙච්ච මනසෙහි තහවුරු වෙච්ච එක්තරා ආකල්පයක්. ඒතනත්තා ලෝකය දකින්නේ ලෝකයේ පිළිබඳව පිළිපදින්නේ ලෝකයේ පිළිබඳව ප්‍රතිචාර දක්වන්නේ අන්න ඒ ආකාරයටයි ඒ தത്വයට ඒක ජීවිතයත් එක්කලා බද්ධ වුනහම එය ඒතනත්තාගේ චරිතයයි කියලා විවාහාර කරනවා. එහෙමනම් මේ තරම්ම කෙනෙකුගේ ජීවිතයට යම්කිසි හොඳ හෝ නරක වටිනාකමක් අරුතක් ගෙනෙන්නට සමත් කාරණයක් තමයි පුද්ගලයෙකුගේ මනස තුල වර්ධනය වෙන ආකල්පය. ඒ යහපත් පැත්තට වැඩෙනවා නම් ආකල්ප සම්පත්‍යයි කියලා කියනවා අයහපත් පැත්තට වැඩෙනවා නම් ආකල්ප විපත්‍යයි කියලා හඳුන්වනවා. විපත කියලා කියන්නේ තමන්ට හෝ අනුන්ට හෝ මෙලව හෝ පරලව හෝ දුක ඇති කරන කරුණු වලට කියනවා විපතයි කියලා. දැන් අපි හිතමු හදිසියේ ඥාති වසනයක් සිද්ධ වුණොත් මහා විපතක් වුණා කියනවා. හදිසි අනතුරක් සිද්ධ වුණොත් ගම් වතුරක් ගලලා මුහුද ගොඩ ගලලා සියල්ලම නැති වෙනාසු වෙලා ගියොත් ඒ තනත්තාට මහ විපතක් වුණා කියලා කියනවා. අතක් පයක් අහිමි වුණොත් බරපතල රෝගී තත්ත්වයකටපත් වුණොත් ඒ වගේම ධන හානියක් සිද්ධ වුණොත් ඒ තනත්තාට මහ විපතක් සිද්ධ වුණා කියනවා. එයි මේ ඒ පුද්ගලයාට දුක පිණිස වේදනාව පිණිස පවතින නිසා. එහෙමනම් විපතයි කියලා කියන්නේ පුද්ගලයෙකුට දුක වේදනාව ඇති වෙන්නට සමත් වෙන කරුණ. සම්පතයි කියලා කියන්නේ Tamanට මෙලව පරලව සැපය පිණිස සුවය පිණිස හේතු වෙන කරුණු හඳුන්වනෝ සම්පතයි කියලා. ධනය මිනිසුන්ට සම්පතක් කියලා කියනවා. කුමක් නිසාද? ඒ සැප ලබන්නට උදව් වෙන නිසා. හැබැයි අපි පසුව විස්තර කරගනිමු ධනයම කෙනෙකුට විපතක් වෙන්නත් පුළුවන්. ඒ කුමක් නිසාද? එය දුක පිණිස අයහපත පිණිස යොදවනවා නම් දරුවන් මිනිසුන්ට සම්පතක් කියලා කියනවා. කුමක් නිසාද? ඒ දරුවන් මිනිසුන්ට සැපගෙන දෙන්නට හේතු වෙන නිසා. අවශේෂ භවභෝග වස්තුන් පුද්ගලයාට භෞතික සම්පත් හැටියට හඳුන්වනවා. කුමක් නිසාද? ඒ සැපගෙන දෙන්නට කරුණ වෙන නිසා. මෙන්න මේ ආකාරයෙන් සම්පතයි කියලා කියන්නේ සැපය ලබා දෙන මූලික කාරණය විපතයි කියලා කියන්නේ දුක ලබා දෙන මූලික කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආකල්පය නිවැරදි ආකාරයෙන් ගොඩනගා ගන්නවා නම් තමන් පිළිබඳව ලෝකය පිළිබඳව දූ දරුවන් පිළිබඳව ධනය පිළිබඳව මෙලව පිළිබඳව පරලොව පිළිබඳව මේ අපි අරමුණු කරන දේවල් පිළිබඳව අපේ මනසේ ඇතිවෙන ආකල්පය යහපත් පැත්තට අපට වැඩදායක පැත්තට මෙලොව පරලොව සුභසිද්ධිය ඇතිවෙන පැත්තට ඒවා සම්බන්ධ ආකල්පයන් ගොඩනගන්නට පුළුවන් නම් ඒකට කියනවා ආකල්ප සම්පත්තියයි කියලා. ඒ පැමිණෙන කරුණ පිළිබඳව අදහස Tamanටත් අනුන්ටත් දුක ඇති කරන විදිහට අනර්ථයක් ඇති කරන විදිහට ආකල්පයක් ගොඩනගා ගන්නවා නම් ඒකට කියනවා ආකල්ප විපත්‍යයි කියලා. තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ අග්ගමිදම් භික්කවේ ලාභානං යදිදං ආකප්ප සම්පදා ආකල්පමේ වශයෙන් තමන්ටත් අනුන්ටත් මෙලවටත් පරලවටත් වැඩදායක විදිහේ ආකල්පයක් ඇති කරගන්නවා නම් අන්නේ ආකල්ප සම්පත්තිය සත්වයින්ට මිනිස්සෙයින්ට ලාභයන් අතර මහා ලාභයක් එයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එමනම් අපි මෙතෙන්දී ටිකක් විමසා බලන්නට ඕන අපට කොහොමද මේ ආකල්පය යහපත ඇති කරන්නේ අපට කොහොමද මේ ආකල්පය විපත් ඇති කරන්නේ Tamanගේ ජීවිතය සම්බන්ධව ගත්තත් එදිනෙදා ජීවිතේ Tamanට මුහුණ පාන්නට සිදුවෙන සිදුවීම් පිළිබඳව ගත්තත් ඔය දෙආකාරයෙන්ම ආකල්ප පුද්ගලයෙකුගේ මනස තුල වැඩෙන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන් අපට වරදින තැන තමයි අපි මේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවය අපට යන්තම් දැනුම් තේරුම් ඇති වෙන කාලවකවානුවේ පටන් අපි ලබන අත්දැකීම් හැම එකක්ම දෙකොටසකට බෙදාගෙන භුක්ති විඳින්නට තමයි උත්සාහ කරන්නේ. මම කැමති දේවල් මම අකමැති දේවල්. මේ කොටස් දෙකට වෙන් කරගත්තු තැන ඉඳලා අර කැමති දේවල් කියන ඒවට අපට තෘෂ්ණාව මිශ්‍ර වූ ආකල්පයක් තමයි ගොඩනැගෙන්නේ. අර අකමැති දේවල් වලට ද්වේෂය මුසු ආකල්පයක් තමයි ගොඩනැගෙන්නේ. අපි කැමති දේවල් සදාකාලිකව තිබිය යුතුයි කියන විදිහේ ආකල්පයක් අපි ඇති කරගන්නවා. අපි අකමැති දේවල් නොතිබිය යුතුයි, ඒවා ඉවත් විය යුතුයි, ඒවා බැහැර විය යුතුයි කියන ආකල්පයක් ඇති කරගන්න. මෙන්න මේ ආකල්ප දෙකම කුමක් පිණිසද පවතින්නේ? දුක පිණිස, අවැඩ පිණිස, අනර්ථය පිණිස, අයහපත පිණිස, වෙහෙස පිණිස. කුමක් නිසාද? ඇතම් කොටසක් අපේ ඕනෑකමේ හැටියට බොහෝ කාලයක් පැවතිය යුතුයි කියන ආකල්පය ඇති කරගත්තට ඒවා එහෙම නොපවතිනකොට අපි වෙහෙසටපත් වෙනවා. අපි අකමැති දේවල් නොතිබිය යුතුයි, බැහැර විය යුතුයි, විනාශ විය යුතුයි කියලා අපි හිතුවට ඒවා එහෙම විනාශ නොවෙනකොට අපි දුකටපත් වෙනවා. අපි හිතමු Tamanට අනර්ථයක් කරන කෙනෙක්. ඔහු නොඉන්නවා නම්, ඔහු අහෝසි වෙනවා නම්, ඔහු විනාශ වෙනවා නම් යම් කිසි කෙනෙක් කැමති වෙනවා. නමුත් ඒ තනත්තා ජීවත්ව සිටින තාක්කල් ඒ ගැන හිතන හිතන වාරයක් පාසා Taman ඒ නිසා දුකටපත් වෙනවා. Taman අකමැති කෙනෙක් රෝගී වෙලා වයස්ගත වෙලා මරණයට ආසන්න වෙනවා. මේ තනත්තා අද මැරෙයිද හෙට මැරෙයිද කියලා හිතන තාක්කල් මේ තනත්තා අහිමි වෙයිද විනාශ වෙයිද කියලා හිතන තාක්කල් ඒ නිසාම දුකට වෙහෙසටපත් වෙනවා. කුමක් නිසාද අර රුචි කරන දේ බොහෝ කල් පැවතිය යුතුයි කියන ආකල්පය සහ අකමැති දේවල් සිදු නොවිය යුතුයි නොපැවතිය යුතුයි කියන මේ ආකල්පය නිසා. එහෙනම් ඒ බඳු ආකල්ප කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප තුලින් අපේ මනසෙහි තහවුරු වෙන්නා වූ ස්වභාවය. ප්‍රතඥන මිනිසුන් හැටියට ඇලීම, ගැටීම අපේ මනස තුල ස්වභාවයෙන්ම මතුවෙනවා. නමුත් ඒ ඇති වෙන ස්වභාවයට ਸਰව සම්පූර්ණයෙන් වසඟ නොවි මේ ඇති වෙන මනෝභාවයන්ට මේ සංකල්පයන්ට හාත්පසින්ම නතු නොවි ජීවිතය ජීවිතයේ හැටියට නුවණින් දැක ගන්නට යම් ප්‍රමාණයකින් උත්සාහවත් වෙනවා නම් ඇත්තටම ඒ පිළිබඳව වෙනස් ආකල්පයක් අපට ඇති කරගන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි නිරෝගී වෙන්නට කැමතියි. අපි රෝගී වෙනවට අපි කැමති නැහැ. නමුත් යම්කිසි කෙනෙකුට අපි නිතරම සිහිපත් කරන්නේ නිරෝගීව ඉන්නට කැමති වුණාට රෝගී වෙන්නට අකමැති වුණාට ඒ රෝගී වෙන අවස්ථාවන්හිදී තමයි ජීවිතය පිළිබඳව යමක් වටහා ගන්නට පුළුවන් වෙන්නේ. මම නිතර ධර්ම දේශනාවලදී සිහිපත් කරනවා අපේ ජීවිතයේ එක්තරා කාලවකවානුවක් තිබුණා. අපි කැමති දේම වෙන්නට ඕනේ අකමැති දේවල් නොවෙන්නට ඕනේ කියලා දැඩිසේ මනසින් වෙහෙස වෙච්ච කාලවකවානුවක්. ඒ කාලවකවානුව තුල කුසල් දහම් කර කරා අපි ප්‍රාර්ථනා කළේ අකමැති දේවල් වෙන්නට එපා. කැමැති දේවල්ම සිදු විය යුතුයි. නමුත් එහෙම ප්‍රාර්ථනා කළාට ඒ බඳු දෙයක් සිද්ධ වුණේ නැහැ. එන්න එන්නටම දුක වේදනාව පීඩාව අසහනේ වැඩි වෙනකොට අකමැති දේවල්ම සිද්ධ වෙනකොට තමයි ටිකෙන් ටික කල්පනා කරලා බැලුවේ ඇයි එහෙම සිදු වෙන්නේ කියලා. අන්න එහෙම සොයා බලනකොට තමයි ඇත්තටම මේ අකමැති දේවල් සිද්ධ වෙච්ච අවස්ථාවල තමයි අපි මොකක්ද සිද්ධ වෙන්නේ කියලා ටිකක් හොයලා බලලා තියෙන්නේ. කැමති දේවල් සිද්ධ වෙනකොට බදාගෙන තෘෂ්ණාවෙන් විඳලා පමනයි. එතෙන්දී තෘෂ්ණාව වැඩිලා තියෙනවා, අපේක්ෂාව වැඩිලා තියෙනවා, බලාපොරොත්තුව වැඩිලා තියෙනවා, මමත්වයේ වැඩිලා තියෙනවා, මාන්නය වැඩිලා තියෙනවා. මෙබඳු කෙලෙස් ධර්ම පාප ධර්ම පමණයි වැඩිලා තියෙන්නේ. අර අකමැති වෙච්ච එපා කිව්ව දේවල් සිද්ධ වෙනකොට තමයි ඒකෙන් වෙහෙසටපත් වෙලා පීඩාවටපත් වෙලා මේ මොකක්ද මොකකින්ද මේක සිද්ධ වෙන්නේ කොහොමද මේක වෙනස් කරගන්නේ මම මොකක්ද ඒකට කරන්න ඕන මෙහෙම ටිකක් හිතන්න බලන්න පුරුදු වෙලා තියෙන එතනදී එහෙමනම් දුක දුකට හේතුව ඒ නිදහස් වීම ඒ සඳහා මඟ කියන මේ චතුරාර්ය සත්‍යම වැඩිලා තියෙන්නේ අපට නොදැනුවත්වම අපේ මනස ඒ තුල පුහුණු කරලා තියෙන්නේ දුක වේදනාව අපි වෙත පැමිණෙන අවස්ථාව. මෙන්න මේ ආකාරයෙන් අපට ඒ අපි වෙත පැමිණෙන කටුක අත්දැකීම් පිළිබඳව ආකල්පය සංකල්පය නිවැරදිව ගොඩනගා ගන්නට පුළුවන් නම් එතෙන් පටන් ඒ තනත්තාට ජීවිතේ කටුක අත්දැකීම් බොහොමයකින් මහත් වූ යහපතක් කරගන්න පුළුවන්. දුක වේදනාව පීඩාව පැමිණෙන හැම මොහොතකම මෙය මගේ මනස පුහුණු කරන්නට හොඳ කාරණයක්. මේක ඇත්තටම මට මනස වඩවන්නට සුදුසු අවස්ථාවක් කියලා අපිට දකින්නට පුළුවන් නම් වෙනදා ඇතිවෙන නුරුස්නා බව, උකටලී බව, දුම්නස ප්‍රතික්ෂේප කිරීම, වික්ෂිප්ත බව වෙනුවට ප්‍රසන්න මනසින් එයට මුහුණ දෙන්නට පුළුවන්. එකම කාරණය අපට දෙආකාරයකින් මුහුණ දෙන්නට පුළුවන්. මම මේ විදිහට ධර්ම දේශනාවලදී පැහැදිලි කරනකොට මේ මෑතක එක්තරා තරුණ වෛද්‍යවරයෙක් එතුමා අපි මුණ ගැහෙන්නට ඕන කියලා දුරකථනයෙන් මට කතා කළා. ඊට පස්සේ අපිට විවේක තියෙන වෙලාවක් අපි කිව්වා අහවල් වෙලාවට එන්න. Tamange මෑණියොත් සමග ආවා. ඇවිදින් බොහොම සතුටින් බොහොම ප්‍රීතිමත්ව එතුමා අපි සමග කතා කළා. හාමුදුරුවනේ මගේ ජීවිතේ මං අලුත්ම අත්දැකීමක් ලැබුවා. ඒ වගේම මගේ ජීවිතේ අලුත්ම පෙරලියක් මං සිද්ධ කරගත්තා මේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා. මම ඇහුවා කුමක්ද? හාමුදුරනේ ඔබ වහන්සේ විටින් විට ධර්ම දේශනාවලදී කියලා දෙනවා මේ බැනුම් අහන්නට සිද්ධ වෙනකොට ඒ ගැන හිතනරක් කරගන්න එපා අපිට ඉවසන්නට ඒක සුදුසු අවස්ථාවක් අපිට වීරය කරන්නට ඒ වගේම අපේ මනසේ ස්වභාවය හඳුනා ගන්නට ඒක සුදුසු අවස්ථාවක් කියලා මම කිහිප වරක් ධර්ම දේශනාවලදී ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලදී මම ශ්‍රවණය කළා ඒ නිසා මමත් කල්පනා කළා ඇත්තටම මේ එක එක්කෙනා දොස් කියනකොට අපි අකමැති දේවල් සිද්ධ වෙනකොට මටත් බැරිද එහෙම පුහුණු කරන්න. එහෙම කරලා බලනකොට ඇත්තට මේක සාර්ථකයි. ඒ විදිහට අපේ ජීවිතයට මහා අනර්ථයක් මහා අලාභයක් කියලා හිතනවට වැඩිය මේක මහා ලාභයක් මේක මනස පුහුණු කරන්න හොඳම අවස්ථාවක් කියලා තේරුම් ගත්තාම හරි පුදුමයි හාමුදුරනේ සම්පූර්ණ ඒ පිළිබඳව ආකල්පය වෙනස් කරගෙන ඊටාම ප්‍රීතිමත් විදිහට අපට ජීවිතේ කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්නට පුළුවන් හරි පුදුමාකාර වෙනසක් ජීවිතේ ඇති වුණා අනිත් අවස්ථාවල නිතරම දුම්නසින් ගැටෙමින් හැපෙමින් අපි කැමති දේම වෙන්නට ඕනේ කියලා එක් පක්ෂයක් බදාගෙන එක් පක්ෂයක් ප්‍රතික්ෂේප කරමින් හිටපු මට මේ අත්දැකීමත් එක්කලා මේ අවබෝධයත් එක්කලා මේ ආකල්පමය වෙනසත් එක්කලා ජීවිතේ හරිම නැවුම් බවක් ඇති කරගන්නට පුළුවන් වුණා. හරි වෙනසක් ඇති කරගන්නට පුළුවන් වුණා කියලා එතුමන් බොහෝම සතුටින් කතා කළා. ඒ නිසා ඔබ වහන්සේට බොහොම පිං මෙතෙක් ජීවිතයේ අසුබ විදිහට දැකපු කාරණයක් ඒ අසුබ සංකල්පයෙන්ම ප්‍රතික්ෂේප කරමින් ඉඳලා දැන් ඒ ගැන ආකල්පය වෙනස් කරගත්තට පස්සේ මුළු ජීවිතේම ඊටාම සතුටින් නැවුම්ව පවත්වන්නට ඒ ලොකු උදව්වක් වුණයි කියලා. දැන් මෙන්න මේ විදිහට එකම කාරණේ ගැන අපි සිතන ආකාරය මත සිතන ආකාරය හොඳ වෙනකොට අපට සුවසේ මෙලව පරලව සුව විඳින්නට පුළුවන්. ඊටාම යහපත් පැතිවලට යොමු වෙන්නට පුළුවන්. එතකොට අනිත් අයගෙන් බැනුම් අහන්නට සිද්ධ වෙනවයි කියන අපි කාටත් සිද්ධ වෙන දෙයක් නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා අර අතුල උපාසකතුමා භික්ෂුන් වහන්සේලාට දොස් කියනවා. දහම් කරුණක් අහගන්නට ඇවිල්ලා එක ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගියන් පස්සේ දීර්ඝ බණක් කියනවා. තව හාමුදුරු නමක් ළඟට ගියන් පස්සේ බොහොම කෙටියෙන් කියනවා. තව හාමුදුරු නමක් ළඟට ගියන් පස්සේ ඇහුව දෙයට විතරක් උත්තර දෙනවා. ඊට පස්සේ බැන බැන යනවා. එක්කෙනෙක් ළඟට ගියාම නොනවත්වාම කියාගෙන යනවා. තව කෙනෙක් ළඟට ගියාම වචන දෙක තුනකින් කියනවා. අපට අහපු කාරණේ විතරක් කියලා අනිත් කිසිවක් ගැන නොකියා ඉන්නෝ මේ විදිහට මේ තනත්තා දොස් කියමින් යනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පෝරාණ මේතං අතුල නේතං අජ්ජ තනාමිව නින්දන්ති බහුභාසීනං නින්දන්ති තුන්හිමාසින මිතභානින්පි නින්දන්ති නත්ති ලෝකේ අනින්දිතෝ අතුලෝක අදීය සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි අතීතෙත් එහෙමයි අදත් එහෙමයි අනාගතේටත් එහෙමයි හුඟක් කතා කළත් බනිනවා ටිකක් කතා කළත් බනිනවා. කතා නොකර හිටියත් බනිනවා. මේ ලෝකේ බැනුම් නාහන මිනිස්සෙක් නම් නැහැ කියලා. ඒ නිසා කොච්චර හොඳ කළත් බනිනවා. හොඳ නොකර හිටියත් බනිනවා. නිහඬව හිටියත් බනිනවා. ඒ නිසා ලෝකේ බැනුම් අහන්න නැතුව ඉන්න පුළුවන් කෙනෙක් නැහැ. එහෙමනම් මේ දෝෂාරෝපණය කියන එක අපි වෙත අනිවාර්යෙන් ජීවිතේ එනවා නම් මේක ප්‍රතික්ෂේප කරනවට වැඩිය හොඳ නැද්ද ඒකට සන්තෝෂයෙන් මුහුණ දෙන්නට ආකල්පය වෙනස් කරගන්නේ. ලෙඩ දුක් කියනව අනිවාර්යෙන් අපේ ජීවිතයට පැමිණෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කර කර බියපත් වෙනවට වැඩිය හොඳ නැද්ද සන්තෝෂෙන් ඒකට මුහුණ දීලා ඒකෙන් උපයාගත් යුතු දෙයක් උපයා ගන්න එක උපයාගත යුතු දෙයක් කියලා කිව්වේ අපේ ජීවිතයට මනසට ප්‍රඥාව සම්බන්ධ අපට බොහෝ දේ උපයා ගන්නට පුළුවන් මරණය කියන එක ප්‍රතික්ෂේප කරනවට වැඩිය හොඳ නැද්ද ඒ ලැබෙන දෙයට සතුටින් මුහුණ දීලා යම් ආකාරයකින් මනස සකස් කරගන්නේ ඒ නිසා කෙනෙකුට ජීවිතේ අපට මගහැර යන්නට නොහැකි අනිවාර්ය සිදුවීම් පිළිබඳව වැරදි විදිහේ ආකල්ප ඇති කරගෙන දුක් විඳිනවාට වඩා යහපත් ආකල්පයක් ගොඩනගා ගන්නට පුළුවන් නම් එයම ජීවිතයට සම්පතක් කරගන්නට පුළුවන් බවයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මේ මම මෙතෙක් වෙලා කියූ කරුණෝ අර තායිලන්තේ හිටිය අචාන්චා කියලා හාමුදුරනම උන්වහන්සේ Tamanගේ අත්දැකීම් තුලින් දේශනා කරනවා නුවණ නැති අයට කැලිකසල බරක් වුණාට නුවණ ඇති පුද්ගලයා කැලිකසල පොහොර බවට පත් කරගෙන ජීවිතය අලංකාර කරගන්නවා. මල් පැලෑටියක් හදාගන්නවා පළතුරු ගහක් හදාගන්නවා එළවලු ටිකක් හදාගන්නවා වස විස නැති ආහාර ටිකක් ගන්නවා පරිසරය අලංකාර කරගන්නවා ඒතනත්තාට කුණු රොඩු කැලිකසල සම්පතක් ඇයි ඒ පිළිබඳව ආකල්පය වෙනස් කරගත්තු නිසා. ඒ පිළිබඳව වැරදි ආකල්පයකින් හිතන තාක් ඔහුට මුළු ජීවිතේ මහ බරක්, මහ පීඩාවක්, මහ අසහනයක්. ඒ කැලිකසල නිසා ඔහු ජීවිතේ පීඩාවටපත් වෙනවා. අන්න ඒ වගේ අපට මේ ලෝකය තුල ජීවත් වෙනකොට බුදුහාමුදුරෝ දේශනා කරන අපි කැමති දේවලුත් සිද්ධ වෙනවා අකමැති දේවලුත් සිද්ධ වෙනවා. ලාභත් ලැබෙනවා අපි කාටත් අලාභත් ලබන්නට සිද්ධ වෙනවා. ඒ වගේම යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක මේ අෂ්ටලෝක ධර්මයේ කරුණු හතරකට අපි කැමති කරුණු හතරකට අපි අකමැති අකමැති වුණාට කරන්න දෙයක් නැහැ කැමති වුණාට කරන්න දෙයක්වත් නැහැ කැමති අකමැති හැම දෙයක්ම අපේ ජීවිතේ ලැබෙනවා මේවා අනිවාර්යෙන් අපට විඳින්නට වෙනවා නම් අකමැත්තෙන් දුක් විඳිනවට වැඩිය හොඳ නැද්ද හිත හදාගෙන මුහුණ දෙන එක අර බ්‍රහ්ම වංශෝ හාමුදුරුව එක තැනක දක්වනවා උන්වහන්සේ කුඩා කාලේ කියන්නේ පැවිදි වෙච්ච මුල් අවදියේ ඒ අචාන්චා හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙක් හැටියට තමයි පැවිදි වුනේ. පැවිදි වුණාට පස්සේ ඒ මුල් අවදියේ උන්වහන්සේ හරියට හිත නරක කරගන්නවා. ඒ අචාන්චා හාමුදුරුව කරන්න කියන වැඩ නිසා සමහර වෙලාවට රැයක් එළි වෙනකම් භාවනා කරන්න කියලා. එළි වෙනකම් භාවනා කළා ඒ දවල්ට නිදා ගන්න දෙන්නේ මහා සිවුරු ගොඩක් පෙනලා කියනවා මේ ටික හොදන්න කියලා. ඉතින් බැන බැන අර සිවුරු හොදනවා. රාත්‍රියට නිදා ගන්නත් නැහැ, දවල්ට නිදා ගන්නත් නැහැ. මෙහෙම කියලා. ඊට පස්සේ පස් ගොඩක් පෙන්නලා මේක අහවල් තැනට ගෙනihin දාන්න කියනවා. ඒක ඉවර වෙනකම් එතනට ඇද්දාට පස්සේ දැන් ඔතන නෙමෙයි අතනට අදින්න කියලා ආපහු කියනවා. ඉතින් මේ හාමුදුරු බැන බැන මේක කරනවා. අනිත් අය සන්තෝෂෙන් මේක කරගෙන යනවා. නමුත් බ්‍රහ්මවංශෝ හාමුදුරුවන්ට හිත සතුටු කරගෙන මේක කරන්න බෑ. ඇයි මෙහෙම වැඩ ගන්නෙ? ඇයි මේ පස්ගොඩ මුලින්ම ඔතනට දාන්න කිව්වනම් හරිනේ. ඇයි ඒක මෙතනට දාන්න කියලා මුලින්ම කිව්වේ? ඒ નિયમિત තන හඳුනාගෙන දාන්න කියන බෙද එච්චර සංවිධාන ශක්තියක් නැද්ද? මොනවද මේ වැඩිහිටි හාමුදුරු මේ තරම් අසංවිධානාත්මකව වැඩ කරන්න කියලා බැන බැන උන්වහන්සේ කටයුතු කරනවා. අනිත් අය සතුටින් කටයුතු කරනවා. එතකොට උන්වහන්සේ අනිත් අයගෙන් අහනවා කොහොමද මේ මේ කියන කියන දේ කරන්නේ? හිත නරක වෙන්නේ නැද්ද මේවට? පස්සේ ඒ අනිත් හාමුදුරු කියනවා ඔබ වහන්සේගේ තියෙන දෝෂය ඕක තමයි. දැන් මේ පස් ටික මෙතනට දාන්න කිව්වහම අපි කොහොමත් ඒක අදින්න ඕන බෑ කියලා හරියන්නේ නැහැ ඉතින් පස් ටිකත් අදින්න වෙනවා නම් ඕකට හිතත් නරක කරගන්නේ මොකද? එතකොට වැඩ කරන්නත් ඕන දුක් විඳින්නත්. ඉතින් දෙකම කරන්න ඕනේ පස් අදිනවා නම් පස් අදින්න. හිත රැකගන්න. ඉතින් අපට රැකගන්න පුළුවන් එකවත් කරන්නේ නැතුව සියල්ල විනාශ කරගන්න ඕනේ. ඒ නිසා තමන් අතින් භාණ්ඩයක් බිම වැටිලා බිඳෙනවා එහි අලාභයක් Tamanට තියෙනවා. ඒක බිඳුනට පස්සේ ආයෙ හා වෙන්නේ නැහනේ. නමුත් ඒ ගැන හිත හිතා හිත නරක කරගෙන ජීවිත කාලයේ බොහෝ කාලයක් අපි දුක් විඳිනවා. එතකොට නැති වෙච්ච එක නැති වුණා. නමුත් රැකගන්න පුළුවන් එකවත් රැකගන්න එක හොඳ නැද්ද? එතරමට අපට ඒ පිළිබඳව ආකල්පය වෙනස් කරගන්නට පුළුවන් නම් ඒ තනත්තාට ජීවිතය අතිශයින් සුවදායකව පවත්වන්නට පුළුවන්. එනිසා පින්නතුනේ මිනිස්සෙක් වුණාම අපි ටිකෙන් ටික පුරුදු පුහුණු වෙන්නට ඕනේ කොහොමද ජීවිතේ අපට අනිවාර්යෙන් මුහුණ දෙන්නට සිදුවෙන සිදුවීම් පිළිබඳව ඇත්තටම ආකල්පය වෙනස් කරගෙන හොඳ හිතින් මුහුණ දෙන්නේ ලැබෙන අත්දැකීම් අපට ජීවිතයට සම්පතක් කරගන්නේ කොහොමද ඒ කාරණේ හරියට හිතලා බලලා තෝරා බේරා ගත්තොත් ඕනම අසුබයි කියන කාරණයක් පිළිබඳව සුබවාදී ආකල්පයක් ඇති කරගත්තයි. හැබැයි මේක වරදවා තේරුම් ගන්න එපා. මේ කියන්නේ ඔය නවීන ලෝකයේ හඳුන්වන ධනාත්මක චින්තනයයි කියන සරල સિદ્ધාන්තය නොවේ. අද කාලේ බොහෝ දෙනා නිතර නිතර කතා කරනවානේ ධනාත්මක චින්තනය ගැන. ඒ ධනාත්මක චින්තනය හොඳයි යථාර්ථවාදී වුණොත්. නමුත් අද කාලේ හුඟක් දෙනා කියා දෙන ධනාත්මක චින්තනය යථාර්ථවාදී නෑ නිකම් මනසින් විතරක් හිතලා හිතලා බොහෝ උම්මත්තකයෝ බිහි කරන ස්වභාවයට අදපත් වෙලා තියෙනවා. Tamanට කවදාවත් ලංවිය නොහැකි කල නොහැකි සංකල්ප මනසේ ගොඩනගාගෙන මම කවදා හරි මෙතනට යනවා මං කොහොම හරි මෙතනට යනවා එහෙම නිතර නිතර සිතුවිලි ගොඩනගනවා කවදා හරි යනවා කිව්වට අදාළ හේතු නැත්තම් කොහොමද යන්නේ හේතු ගොඩනැගීමක් නැහැ. මනස විතරක් ගොඩනගනවා මං කවදා හරි මේක ලබනවා. ඒ මනෝභාවයේ නැවත නැවත උත්සන්න වුණයින් පස්සේ ඒින්ම මනස විපරීත වෙනවා. ඒ නිසා මේ බුදුදහම තුලත් ධනාත්මක සංකල්පයක් ගැන කියවෙනවා. ඒ ධනාත්මක සංකල්පය යථාර්ථවාදී ධනාත්මක සංකල්පයක්. ඒ කියන්නේ ඔය බටහිර විද්‍යාව තුල කියාදෙනේ ධනාත්මක සංකල්පය තුල තියෙන එක්තරා දුබලතාවයක් තමයි දුර්වලකම දුර්වලකම හැටියට දැකලා එතනින් නැගී හිටින්නට මග සලසන්නේ නැතුව සිතුවිල්ල පවක් පමණක් ධනාත්මක වශයෙන් ගොඩනගාගෙන සියල්ල සමෘද්ධිමත් කරන්න දඟලන එක. ලෝකේ හැම දෙයක් සිතුවිල්ලෙන්ම මැවෙනවා නම් සිතුවිල්ල පමණක් ධනාත්මක කරගත්තාම හරියනවා. සිතුවිල්ල විතරක් නෙමෙයිනේ ඔක්කොම හටගන්නේ. තව බොහෝ දේයකට අවශ්‍යයි. පුද්ගලයාගේ සසර කර්ම ශක්තිය බලපානවා. චිත්ත ශක්තිය එක සාධකයක් පමණයි. ඒ වගේම තමන්ගේ වීරය බලපානවා, තමන්ගේ ප්‍රඥාව බලපානවා, තමන්ගේ දැනුගත්කම බලපානවා, ස්ථානෝචිතව ක්‍රියා කිරීමේ හැකියාව බලපානවා, අනිත් අයගෙන් ලැබෙන සහයෝගය බලපානවා, තමන් ඒ පිළිබඳව දරන ආකල්පය බලපානවා. මෙසේ යම්කිසි සාධක සමූහයක එකතුවක් වශයෙන් තමයි යමක් සමෘද්ධිමත් වෙන්නේ. අර සාධක එකක්වත් නැතුව නෑ මට පුළුවන් කවදා හරි මම මෙතනට යනවයි කියලා චින්තනය විතරක් ධනාත්මක කරගෙන කෙනෙක් ජීවිතේ පරමාර්ථ සාධනය කරන්න වෙහෙසෙනවා නම් උම්මත්තක වෙලා පිස්සන් කොටුවේ අවසාන කාලය ගත කරන්නට තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ධනාත්මක චින්තනය හොඳයි සිතුවිලි වශයෙන් කඩා වැටිලා ඉන්න පුද්ගලයාට සිතුවිලි ගොඩනගා ගන්න. හැබැයි සිතුවිල්ල ගොඩනගාගෙන ශක්තිමත් කරගෙන දෙවනුව මොකද්ද කළ යුත්තේ අවශේෂ සාධක ටිකක් ටිකෙන් ටික ගොඩනගන්න. අපි හිතමු තමන්ගේ කකුල කැඩිලා තියෙනවා. දැන් ඇවිදින්න බෑ. ධනාත්මක චින්තනය තුලින් අපි හිතනවා නෑ මට ඇවිදින්න පුළුවන්. අනිත් අය ඇවිදිනවා නම් ඇයි මට බැරි? ඒ නිසා මාත් ඇවිදිනවා. මොකද කරගන්නේ? හැමදාම අබ්බඝාතයක වෙලා ඉන්නට මං තනා ගන්නවා. බුදුදහමේ කියවෙන ධනාත්මක චින්තනය එහෙම නෙමෙයි. කකුල කැඩිලා තියෙනම් කැඩිලා තියෙන බව ඉස්සෙල්ලා පිළිගන්නට. මොකක් නිසාද ඇවිදින්නට බැරි කියලා හඳුනගන්න. මේ හේතුව මේ తত্ত্বය කොහොමද වෙනස් කරන්න කියලා වටහා ගන්න වටහාගෙන ඒක වෙනස් කරන්න මම මොකද්ද කළ යුත්තේ කියලා කළ යුතු ටික ටිකෙන් ටික කරන්න ඕන. එහෙම කරපුවාම කවදාහට මට ඇවිදින්නට පුළුවන් වෙනවයි කියන යහපත් ආකල්පය සිතේ මතු කරගන්න. මට කවදා හරි ඇවිදින්න පුළුවන්. ඒ ධනාත්මක සංකල්පය තියෙන්න ඕන. හැබැයි ඇවිදින්න නම් මේ විදිහට බෑ. මේ විදිහට බෑයි කියන බවත් පිළිගන්නට ඕනේ. ඒ යථාර්ථයට මුහුණ දෙන්නට ඕනේ. මේ විදිහට බැරි නම් මොකද්ද කරන්න ඕනේ? මේ தત્ත්වය වෙනස් කරන්න ඕන. මේ தત્ත්වය වෙනස් කරන්න මම මොකද්ද කරන්න ඕන? හිතන රක් කරගෙන මනසින් ඇද වැටෙන එක නෙමෙයි මේ කකුල වැඩිපුර හොලවන්න නැතුව එක තැනක තියාගෙන අවශ්‍ය ප්‍රතිකාර ටික කරන එක. ඒ නිසා ධනාත්මක චින්තනයත් එක්කලා උම්මත්තක වුණොත් ඒ පුද්ගලයා ජීවිතේ බොහෝ අසාර්ථක තත්වයන් අත්දකිනවා මනසින් කඩා වැටෙනවා එහෙම නොවි ධනාත්මක චින්තනය අර්ථවත් වෙන්නට නම් ඒ යථාර්ථවාදීව සහේතුකව ගොඩනගන්න ඕන. ඒ නිසා තථාගතයන් වහන්සේ ඕනෑම ගැටලුවක් निराකරණය කරගැනීමේ ධනාත්මක වැඩපිළිවෙල හැටියට දේශනා කරනවා එකම ක්‍රමයයි ලෝකේ තියෙන්නේ ගැටලුව මොකක්ද කියලා හොයාගෙන ඒකට හේතුව මොකක්ද කියලා හොයාගෙන ඒක වෙනස් කරන්නේ කොහොමද කියලා හඳුනගෙන වෙනස් කරන්න කල යුතු දේවල් ටිකෙන් ටික හරි පුහුණු කරනවා නම් ඒ තනත්තා කවදා හරි Tamanගේ යහපත් අභිමතාර්ථය සමෘද්ධිමත් කරගන්නවා. මෙන්න බෙබඳු යථාර්ථවාදී ධනාත්මක ආකල්පයකුයි තථාගතයන් වහන්සේ ජීවිතයට ගොඩනගා ගන්නට අනුශාසනා කළේ. එනිසා ලෝකයේ සම්බන්ධව සිදුවීම් සම්බන්ධව නිකම්ම නිකං හිත හදා ගන්නට කියන කාරණයක් නෙමෙයි මේ ආකල්ප සම්පත්තිය කියන්නේ. ආ ඉතින් බැන්නත් කමක් නැහැ. ඒකෙනුත් මට යහපතක් වෙනවනේ ගැහුවත් කමක් නැහැ ඒකෙනුත් යහපතක් වෙනවනේ කියලා නිකම්ම නිකන් හිත රවට්ට ගන්න කියන කතාවක් නෙමෙයි. ඒ නිකම්ම රවටා ගන්නවා නම් එතන තියෙන ව්‍යාජත්වයක්, එතන තියෙන මෝඩකමක්, එතන තියෙන අනුවන බවක්, එතන තියෙන නිවට බවක්. මොකුත් කරගන්නට බැරි නිසා කමක් නැහැ. ඉතින් පෙරළුණු පිට හොඳයි කියලා ඔහොම ඉන්න හරිනවා. එහෙම කතාවක් නෙමෙයි මේ ආකල්ප සම්පත්තියයි කියලා කියන්නේ මේ தત્ත්වය වෙනස් කරන්න නම් මම මේ පිළිබඳව හිත නරක කරගන්නව වෙනුවට වැරදි විදිහට හිතනව වෙනුවට ඉස්සල්ලාම නිවැරදිව හිතන්නට පුරුදු වෙන්න නිවැරදි අදහසක් ගොඩනගා ගන්නවා. ඒ නිවැරදි අදහස ගොඩනගා ගත්තට පස්සේ තමයි ටිකෙන් ටික අපිට ඒක සංවර්ධනය කරන්න පුළුවන්. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට තමයි ජීවිතේ ජය යම් කෙනෙකුට පුළුවන් වෙන්නේ. ඒ නිසා පින්නතුන් ලෙඩ දුක් පිළිබඳ වුණත්, මරණය පිළිබඳ වුණත්, ජීවිතය පිළිබඳ වුණත්, ධනය පිළිබඳ වුණත්, අමුදරුවන් පිළිබඳ වුණත් සමස්ත ලෝකය පිළිබඳව සබාධම පිළිබඳව මේ හැම දෙයක් පිළිබඳවම තමන්ට අනුන්ට මෙලවට පරලවට යහපතක් සිදු වෙන ආකාරයේ ආකල්ප සම්පත්තියක් අපිට මතු කරගන්නට පුළුවන් නම් ඒ තැනැත්තාට ජීවිතේ ලැබෙන හැම අත්දැකීමක්ම හැම මොහොතක්ම තමන්ටත් අනුන්ටත් යහපත පිණිස වැඩ පිණිස අර්ථවත්ව පුහුණු කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ සඳහා උදව් වෙන මහා ශක්තිමත් පදනමක් නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අග්ගමිදම් භික්කවේ ලාභානං යදිදං ආකප්ප සම්පදා මේ ආකල්ප සම්පත්තිය ජීවිතේ ලැබිය හැකි ලාභයන් අතර අග්‍රලාභයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ අපේ ජීවිතය තුළ අපි මුලින් කිව්වනේ දීර්ඝ කාලයක් අර විදිහට අකමැති දේවල් සිදු නොවිය යුතුයි කියන දැඩි ආකල්පයකින් ගැටුණයි කියලා. ඒ తত্ত্বය මනසින් වෙනස් කරගෙන නෑ. ඒ බඳු කටුක අත්දැකීම් ලැබෙන එක අපේ මනස පුහුණු කරන්නට හොඳ දෙයක්. ඒවා තුලින් තමයි අපේ මනස පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. අපේ මනසේ දුබලතා දකින්නට පුළුවන් වෙන්නේ. හැකියාවන් වඩවන්නට පුළුවන් වෙන්නේ. මේ විදිහේ ආකල්පේ වෙනස් වුණ තැන් පටන් ජීවිතයේ නැවුම් ආකාරයෙන් ආරම්භ කරලා පවත්වාගෙන යන්නට පුළුවන් වෙනවයි කියන බව අපේ අත්දැකීම් තුලින් උනත් අපට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ වගේම මට මතකයි මීට වසර 3කට විතර කලින් අපේ තාත්තා මිය ගියා පිළිකා රෝගයක් හැදිලා තාත්තට පිළිකා රෝගයක් හැදුනා කියලා හරියටම දැනගෙන වෛද්‍යවරු ලවා එය සනාථ කරවා ගන්නකොට නැවත ජීවත් කරන්නට පුළුවන් තත්වයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. තව මාස 3ක් ඇතුළත අනිවාර්යෙන් ජීවිතය අහෝසි වෙනවායි කියන එක වෛද්‍යවරු දැඩිව ප්‍රකාශ කළා. දැන් මේ තත්ත්වයට එක්කලා මට ලොකු අභියෝගයකට මුහුණ පාන්නට සිද්ධ වුණා අපේ තාත්තගේ ස්වභාවය මරණයට මුහුණ දෙන්න පිළිකාවකට මුහුණ දෙන්නට තබා හිසේ කැක්කමක්වත් විඳින්නට සූදානම් නැහැ අතිශය සංවේදී මනසක් පොඩි දෙයින් කැළඹෙනවා දැන් මේ කැළඹෙන මනස කොහොම හරි සකසන්නට ඕන මේ රෝගය පිළිගන්න මරණය පිළිගන්න එනිසා මාස 3ක් ඇතුළත මම දන්න හැම ශිල්පයක්ම භාවිතා කරලා මම උත්සාහ කළා තාත්තගේ මනස එතනට ගෙනෙන්නට. හැබැයි සාර්ථක වුණා. ඒ සාර්ථකත්වයේ කොතෙක් පළදරුවද කියනවා නම් විටින් විට විටින් විට ජීවිතය පිළිබඳව කරුණු කියලා කියලා ටිකෙන් ටික වෙනස් කරනකොට අවසාන කාලෙ වෙනකොට තාත්තට ඒ පිළිකාව අතිශයින් වේදනාකාරී පිළිකාවක් දිවා රාත්‍රී කෑ ගහමින් පීඩාවින්ද ඒ නිසා මම බුද්ධ රූපයක් ගිහිල්ලා බිත්ති එල්ලලා තිබුණා වේදනාව වැඩි වෙනකොට මේ දිහා බලාගෙන ටිකක් බුදුගුණ සිහි කරන්න. සබ්බපාපස්ස ගාතාව නැවත නැවත කියන්නේ මොකද අර වේදනාවට මනස යොමු නොවි වෙනත් පැත්තකට අවධානය යොමු කරන්න ඕන නිසා. ඉතින් ඒකත් තාත්තා ටිකෙන් ටික කළා. අර විදිහට ජීවිතය පිළිබඳව කරුණු කියා දෙද්දී දිනක් තාත්තටත් නොදැනීම වගේ ඒ දහම් කරුණු අහගෙන ඉඳදී තාත්තා දෑත ටිකෙන් ටික එකතු කරලා අර බුද්ධ රූපේ දිහාට හැරිලා වැන්දා. ඇස් දෙකේ කඳුළු පුරවාගෙන තාත්තා කිව්වා ජීවිතය ගැන මෙච්චර ගැඹුරු දහම් කරුණු බුදුහාමුදුරුව කොහොම අවබෝධ කරගත්තද දන්නේ නැහැ එතෙන්දි මම පැහැදිලි කරලා දුන්න තාත්තේ බුදුරජාණන් වහන්සේ මේවා වටහා ගත්තේ ගහක් මුලට වාඩි වෙලා ඉඳලා ඇස් දෙක පියාගෙන නිකන් හීන දැකලා නෙමෙයි. අපි වගේම ඉපදිලා, අපි වගේම ලෙඩ වෙලා, අපි වගේම මැරිලා ජීවිතේ හැම කටුක අත්දැකීමක්ම තමන් තුළින් අත්විඳලයි උන්වහන්සේ ලෝකයට කියා දුන්නේ ජීවිතය කියන්නේ මේ බඳු ස්වභාවයක් කියලා. ඒ නිසා තාත්තටත් මේවා වටහා ගන්නවා නම් මේ සුදුසු අවස්ථාවයි. ඒ නිසා මේක ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේප කළා කියලා කරන්නට දෙයක් නැහැ දැන්. ප්‍රතික්ෂේප කළයි කියලා අපිට මේකෙන් පලා යන්නට පුළුවන් කමක් නැහැ. ප්‍රතික්ෂේප කිරීම තුළ සිදුවෙන එකම දේ අපි මනසින් අසරණ වෙන එක විතරයි. මනසින් කෙලසෙන එක විතරයි. මනසින් පිරිහෙන එක විතරයි. පිරිහිනු මනසින් මිය ගියොත් ඒක මහා අලාභයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවන අත්දැකීම් වලට මුහුණ දෙමින්මයි මේ ජීවිතය පිළිබඳ අවබෝධ කරගත්තේ තාත්තටත් වටහා ගන්නවා නම් මේ සුදුසුම අවස්ථාවයි. ඒ නිසා රෝගයක් මේ වගේ බරපතල තත්ත්වයෙන් වැළඳිලා ඉන්න අවස්ථා ජීවිතේ ඕන තරම් අපට ලැබෙන්න පුළුවන්. හැබැයි රෝගයක් තියෙද්දි සිහි කල්පනාවක් තියනවායි කියන එක කලාතුරකින් සිද්ධ වෙන්නේ. තාත්තට රෝගයක් තියෙනවා සිහි කල්පනාවක් තියෙනවා. හැබැයි මේ දෙකම තිබුණත් මේ දහම කියා දෙන්නට කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉන්නවා කියන එක ඊට කලාතුරකින් තාත්තට ඒකක් තියෙනවා. ඒ අවස්ථා තුනම තිබුණත් මේක වටහා ගන්නට නුවණ තියනොයි කියන එක අතිශයින් කලාතුරකින් තාත්තට ඒකක් තියෙනවා මේ සියලු සම්පත් එකතන ලැබෙන්නේ ඊටාම කලාතුරකින් එනිසා මේ ලැබුණු අවස්ථාව අතහරින්නට එපා මේන් ප්‍රයෝජන ගන්න මේක ප්‍රතික්ෂේප නොකොට මෙහෙම ටිකෙන් ටික කරුණු කියා දෙද්දී මරණයට සතියකට විතර කලින් තාත්තා කිව්වා "හාමුදුරුවනේ මට හිතෙනවා මේ රෝගයේ වැළඳිච්ච එක හොඳයි කියලා." දැන් තාත්තා එතෙක් ඒ බඳු රෝගයක් පිළිගන්නට මරණයට අතිශයින්ම බියපත් සැලෙන මනසකින් යුක්තව බොහෝම සංවේදීව ඒ පිළිබඳව කල්පනා කළා. බොහොම ප්‍රතික්ෂේප කරන මනසකිනුයි මේ පිළිබඳව කල්පනා කළේ. අවසානයේ තාත්තා කිව්වා, "හාමුදුරනේ මට හිතෙනවා මට මේ රෝගය හැදිච්ච එක හොඳයි කියලා." ඒ මොකද එහෙම නොවුනා නම් මම කවදාවත් ජීවිතය ගැන මේ තරම් දේවල් වටහා ගන්නේ නැහැ. හාමුදුරනේ ජීවිතය ගැනත් මරණය ගැනත් ලෝකය ගැනත් බොහෝ දේ මට වැටහෙනවා. ඒ නිසා මම දැන් ඕනම වෙලාවක යන්න ලෑස්ති කියලා තාත්තා ප්‍රකාශ කළා. මම හිතුවේ නෑ කවමදාකවත් අපේ තාත්තගෙන් ඒ වචනේ මට අහන්නට ලැබෙයි කියලා. කොහොමද මේ පරිවර්තනය ජීවිතය පිළිබඳව, මරණය පිළිබඳව, රෝගය පිළිබඳව අපි මෙතෙක් හිතාගෙන හිටපු හැඟීම, සංඥාව, සංකල්පය, ඒ පිළිබඳව අපි ගොඩනගාගෙන තිබුණු ආකල්පය හාත්පසින්ම මනසින් වෙනස් වෙලා ඒනුත් අපට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් කියන නිවැරදි ආකල්පය ගොඩනගෙනකොට ඒ ආකල්ප සම්පත්තිය නිසා මනස ප්‍රබෝධමත් වෙනවා. මනස ශක්තිමත් වෙනවා. ලැබෙන අවස්ථාව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒන් වැඩක් ගන්නට, ඒ කැලිකසල ටිකක් ජීවිතයට පොහොරක් කරගන්නට ඊටාම ශක්තිමත් පදනමක් Tamanගේ ජීවිතය තුළ ගොඩනගා ගන්නට පුළුවන්. ඒ නිසා අපි හැම කෙනෙකුටම ලෙඩ දුක් ඇති වෙනවා. අපි හැම කෙනෙකුටම ජීවිතේ කොයිතරම් ආයු කාලයක් වින්දනය කළත් කවදා හරි මියදෙන්නට සිද්ධ වෙනවා. ඒක අපි හැමදාම සසරේ හැම ආත්ම භාවයකම අත්විඳපු දෙයක්. මේක 아무තු දෙයක් නෙමෙයි. 아무තු දෙයක් නොවුනට හැම භවයකම අත්විඳට ඕක තමයි අපි වටහා නොගන්නා දේ. හැම ආත්ම භාවයකම අපි ලෙඩ වෙලා තියෙනවා. ලෙඩ වුණාට තවමත් අපි වටහා නොගත්තු දේ තමයි ලෙඩ වෙනවයි කියන කාරණය සහ ඒ ලෙඩට මුහුණ දෙන්නට ගොඩනගාගත යුතු නිවැරදි ආකල්පය මොකක්ද එනිසා ජීවිතය ගැන ටිකෙන් ටික ගැඹුරට හිතා බලනකොට ඇත්තටම අපට ඒවා පිළිබඳව තියෙන අදහස් හුඟක් දේ වෙනස් කරගන්නට පුළුවන්. එක්තරා දිනක මට කල්පනා වුණා බොහොම නිරෝගී සම්පන්නව සතුටින් ඉන්න වෙලාවක මට හිතුණා මට නම් කාගේවත් උදව් උපකාර ඇතත් නැතත් මගේ වැඩ ටික මට කරගෙන මට නිදහසේ ඉන්න පුළුවන්. අනිත් අය උදව් කළත් එකයි මට නොකළත් එකයි. කළොත් කරපු දෙන් නොකරොත් නිකන් හිටපු දෙන් මගේ ගැන බලාගන්න මට පුළුවන් කියන විදිහේ සංකල්පයක් මගේ මනසට මතුණා. මම හිතුවේ ඇත්තටම අවංකව මට මේ තියෙන ශක්තිය ගැනයි මට මේ විශ්වාසයක් ඇති වෙන්නේ කියලා. මෙහෙම හිතලා සතියක් ගියේ නෑ මට ඇස් රෝගයක් හැදුනා. ඇස් රෝගයක් වැළඳිලා මගේ කුටියට වෙලා සතියක්ම උඩු බැල්ලෙන් ඇඳ උඩට වෙලා වැතිරිලා ඉන්නට සිද්ධ වුණා දැස වසාගෙන. එළියට යන්නට විදිහක් නැහැ අනිත් අයට බෝ වෙන නිසා නැගිටලා එහෙ මෙහෙ ඇවිදින්නට විදිහක් නැහැ. ඇහැට තවරලා තියෙන බෙහෙත් ටික හැලෙන නිසා සතියක්ම මට එහෙම ඉන්නට සිද්ධ වුණා. ළඟට ගෙනත් දෙන දාන ටිකක් වළඳලා, ගෙනත් දෙන ගිලම්පස ටිකක් වළඳලා දවසක් දෙකක් සන්තෝෂෙන් හිටියා. දවස් 3 වෙනි දවස 4 වෙනි දවස යනකොට දැන් නිරන්තරයෙන් බලාපොරොත්තු වෙන්නේ අද තාම කවුරුත් ආවේ නැහැ. අමතක වෙලාද දන්නේ නැහැ. ගිලම්පස ගෙනාවෙත් නැහැ. දාන ටිකවත් වෙලාවට ගෙනෙයිද දන්නේ නැහැ. දැන්ම කොච්චර හරි අනිත් අය කොයි වෙලේද එන්නේ කාගේ හරි ඔළුවක් පෙනෙන්නේ කොයි වෙලාවේද දොරට තට්ටු කරන්නේ කොයි වෙලාවේද කියලා බලාගෙන එතකොට මට කල්පනා වුණා දැන් මේ දවස් කීපයකට කලින් නේද මට හිතුනේ අනිත් අයගේ උදව් නම් මට ඇතත් නැතත් එකයි මගේ වැඩ ටික මට කරගෙන මට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතිලා තාම සතියක්වත් නැහැ. එහෙමනම් අපේ මනසම අපි පිළිබඳව අභිමාණයෙන් මොනතරම් වැරදි සංකල්ප අපේ මනස තුල ගොඩනගනවද? අපට අර එහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් කියලා හිතුණට ඇත්තටම එය යථාර්ථවාදී සංකල්පයක්. එහෙමනම් අපේ මනසේ දුබලතැන් කොච්චරද? අපි ඇත්තටම කොයිතරම් සිහි කල්පනාවෙන් නුවණින් අපේ ජීවිතය ගැන හඳුනා ගන්න ඕනද කියලා මට එදා තමයි හිතුනේ. එනිසා එදා මට හිතුණා ಗುಣධම් වඩන්නට, නිවන් දකින්නට උත්සාහ කරන භික්ෂුවක් හැටියට මාස කිහිපයකට සැරයක්වත් ඔත්පොළ වෙන්නට රෝගයක් හැදෙනවා නම් කොච්චර වාසනාවක්ද කියලා. එහෙම නොවුනොත් කිසිදාක අපි මේ සසරින් එතර වෙන්නේ නැහැ පින්නතුනේ. ඒ මොකද එහෙම නොවි ඒ ස්වභාවය වටහන්නට බෑ. අපි අකමැති තමයි. එහෙම කිව්වයි කියලා ලෙඩ හැදෙනවට 아무තු ප්‍රසාදයක් 아무තු කැමැත්තක් අපේ මනසේ නැහැ. නමුත් අකමැති වුණත් ඒක සිද්ධ වුණොත් පමණයි අපිට ලෝකය වටහා ගන්නට පුළුවන් වෙන්නේ. අකමැති වුණත් මිනිස්සු මැරෙන නිසා පමණයි ජීවිතය ගැන හිතන්නේ. අකමැති වුණත් දරුවන් අහිමි වෙන නිසා, අකමැති වුණත් ධන සම්පත් කෙලසෙන නිසා ජීවිතේ බලාපොරොත්තු කඩ වෙන නිසාමයි මිනිසුන් කවදාක හරි මේ ජීවිතේ નિસරුයි නිෂ්පලයි කොතෙක් ගොඩ නැගුවත් අවසානයේ ඉතිරි වෙන දෙයක් නැහැ කියන මේ ගැඹුරු යථාර්ථයේ යම් දිනක වටහනවා නම් වටහන්නේ මේ කටුක අත්දැකීම් නිසාමයි. එනිසා අපි බොහෝ වෙලාවට කියන්නේ මිනිසුන් දුක් විඳින එක නම් හොඳ නැහැ. නමුත් ටිකෙන් ටික හරි දුක් විඳින්නේ නැත්නම් කවදාවත් ප්‍රඥාව පහළ වෙන්නේත් නැහැ. හැබැයි නිකම්ම නිකම් දුක් විඳෙවුවට ඇති වැඩක් නැහැ. නුවණින් යුක්තව ජීවන අත්දැකීම් වලට මුහුණ දෙන්නට නිවැරදි ආකල්පයකින් යුක්තව ජීවන අත්දැකීම් වලට මුහුණ දෙන්නට පුරුදු වුණොත් උත්සාහ කළොත් ඒ හැම සිදුවීමක්ම ජීවිතයට වාසනාව ගෙන දෙන අර්ථය ගොඩනගෙන වටිනා සම්පතක් කරගන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ජීවිතේ ලැබිය හැකි ලාභයන් අතර මේ ආකල්ප සම්පත්තිය මහා ලාභයක්ේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. නිසා ආකල්ප සම්පත්තිය anu අන්දයක් නොවේ Taman පිළිබඳව ලෝකයේ පිළිබඳව අපි සිතන ආකාරය. ඒ සිතන ආකාරයේ වැරදී ගියොත් එතනින්ම සියල්ල කන පිට හැරෙනවා දුක දුම්නස අසහනය විනාශය පිණිස හේතු වෙනවා. ඒ සිතන ආකාරයේ යහපත් වුණොත් යථාර්ථවාදී වුණොත් නිවැරදි වුණොත් ඒ නිකම්ම නිකං මවාගත්තු සිහින ලෝකයක් හැටියට නෙමෙයි. ඒක යහපත්tei කියන්නේ අර මුලින් කිව්ව හැටියට ධනාත්මක චින්තනයයි ආදී විවිධ වචන වලින් හඳුනාගත්තා වුණත් නිකම්ම පුහු අදහසක් හැටියට නෙවෙයි. එය ගොඩ නැගිය හැකි ක්‍රියාත්මක කළ හැකි යථාර්ථවාදී සංකල්පයක් හැටියට අපේ මනස තුල මේ ආකල්ප සම්පත්තිය ගොඩනගන්නට පුළුවන් නම් එය මෙලව පරලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිනවා සියලුම ලෞකික සැපයන් ගොඩනගන්නට හේතු වෙනවා ලෝකෝත්තර වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරන්නට ලැබෙන හැම අවස්ථාවක්ම පාරමිතා පුරන්නට මේ ආකල්ප සම්පත්තිය අප හැම කෙනෙකුටම උපකාර වෙනවා.